අපි කයිකුත් හමාරක් වයිතරි විචුකහ කරගෙන තියෙනවා මේ දේශනාව සඳහා මෙතුම සම්ප්‍රදාන කුල ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් ජීවිත කලේශමක් කියනවා මම මට ප්‍රකාශ කරලා අවසන් අපි අවශ්‍ය වැඩ කිරීම සම්බන්ධව සමාප්ති කිරීම සම්බන්ධව තේම වෙනාට පින් පැමිණීමේ ධාතින් ජීවත් කරන්නේ සහ ප්‍රතිවේ අසහන් පරමාර්ථය ඉටු කර ගැනීම සිහිපත් කර ගැනීම දවසේ කටයුතු කියලා පිළිගන්න යන ගමනක් තියෙනවා කර්මා කරනවා කරන්නේ කියලා ඒක කරන්නේ ඒක සැලෙනවා කියන ඔය එකට අපේක්ෂාව කියන්නේ. ඔකට අපේක්ෂාව කියන්නේ. වැඩියක් හොඳයි නෑ වැඩියක් හොඳයි නෑ වැඩියක් වැඩියක් හොඳයි කියන්නේ. ඔකට අපේක්ෂාව. ඔකට තමයි අපේක්ෂාව කියන්නේ. ඉතරයි කියන්නේ. ඔබ තමයි අපි මේ තමන්න තනන් ගිහිල්ලා වැඩි කල්මිනේට් කරන්න ඔතන. එහෙම නැතෝ කවදාකවත් දියෙන් දියක් සතිය ඇති කරන්න බෑ. මුද සතිය කියන්නේ අනිත්‍ය ධර්ම. දුක පිටිසෙන් ධර්ම. සමාධිය කියන්නේ දුක්ඛ ධර්ම. දුක් දුක්ඛ සත්‍යය කියන අපි දන්නේ සමාධිය දුක් දෙකක් කියලා. ප්‍රඥාව දුක්යි කියලානේ. සත්‍ය සෝබන්යිසිකක් කියන්නේ අපිට අවියක් නැතුණානේ. නමුත් මේක දුක පිටින් පිටිනවා. ඒ නිසා මහසි සාරගේ ස්වාමීන් වහන්සේගේ පොත පරිවර්තනය කරනකොට ඉතාම අමාරු පරිච්ඡේදයක් තියෙනවා. මේ සෑම එකක්ම අරගෙන මොකද අනිත්‍ය ධර්ම මොකද දුක්ඛ ධර්ම මොකද පාගන්න මේක දාලා යන්න වෙනවා සංකේතයට ගලවලා ගන්නවා වගේ අර හොයාගත්ත මධ්‍ය ප්‍රතිපදාවට කතා කියන්න වෙනවා එතකම විමුක්තිය එතකම තියෙන්නේ කුඹලට අහු වෙන නැතුවට ඕනක් අහු වෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ මට දැකලා තිබුණා ගොඩක් මොකද ඒ ඒ සැලෙන අපේ සැලෙන ශ්‍රද්ධාව නිසා ඇත්තටම අර ඊට පස්සේ අර සමාධිය කුච්චිබ්බ සතියට සතියෙන් වැටෙනවා වැටිලා ආපහු යන්න බැරි වෙනකොට ආයේ ආයේ විනාශ යනවා නේසක් කියන්නේ ඒ හිත පිටතට යන්නේ ඉතින් ඒ වෙලාවේ හිතට දැනෙනවා දුකක් දැන්ලා හිතෙනවා මම මොකටද මොනවාටද මේක කරන්නේ කියන එහෙම ඇඟීම ඇති වුණා ඒ කියන්නේ හිතෙනවා මේ ලේනට කවදාවත් වලිගෙන් බෑ මොහොත ඉඳින්න අපි මේ කරන්නේ මොහොතක් ඉඳින්න හදනවා වලිගය ගහලා අනේ අපි ළඟ දෙන්නේ තෝ කන් හැන්දේ මොන මොහොත හිඳිල්ලක් කියලා මොකද අපි හිතන්නේ අපි ළඟ තියෙන උපකරණේ කන් හැන්දක් මොහොත මහ විශාල දෙයක් කියලා නමුත් දවසක යෝගාගත යෝධ බල යෝධ වීර්ය යෝධ පරාක්‍රම ශක්තිය ගන්න වෙනවා මෙච්චර ලෝකේ කාම ආශාවෙන් නැති මොන මමුලටද අපිට කොහොමද මේ පැත්තකටලා ඉන්න පුළුවන්කම හම්බුනේ මේක පොඩි දෙයක්ද අරෝගේ දන්නේ නැකොට ඒක ඉගෙනස බලන්න. ඒක ඔක්කොම බිඳුවට වයින්නේ. මේ කරන මේ කර දහත කරන චිත්තක්ෂණයක තියෙන වචනාකම බුදු වුණා වගේ ඉතින් වෙන මොකට සම්බන්ධ ඒ නිසා නිතරම කල්පනා කරන්න ඕනේ තමයි කියන මේ පොසිටිව් තින්කින් එක එහෙම නැත්නම් සක්කෝ කියන ගතිය. ඉතින් මේ බෞද්ධයාට මේක තියෙන්නේ සදාචාර විරෝධීව. හොඳට පේන්නේ අසත්‍ය පිළිබඳව නොසලී සිටීම සදාචාර විරෝධී වාග්මන්දන කොහෙන් මේ මේ කොම්ප්ලිකේෂන් එක ආවද කියලා. දැන් මගේ හිතේ රාගයක් තියෙනවා කියලා නොදැනී ඉන්න එක හොඳයි කියලා හිතනවා දැනගත්තොත් පව් කියලා. ඉතින් කොහොමද බේරන්නේ මේක? බුදුසසුනේ රාගය තියෙන බව දන්නේ කොහොඳයි කියන එක. ඉතින් කවුද කවුද අපිට අත උසන්නේ ඒකට එහෙම. ඒක සදාචාර විරෝධී. රාගය තිබුණාට ඒක දන්නේ නැතුව ඉන්නවනම් හොඳයි නොදන්නේ නොදක්කා වගේ ඉන්නවනම් හොඳයි ඒක ඒක තමයි කරන්න ඕනේ කියලා අපි සාගමු ගන්න. මම කියන එක ඕනේ පටන් ගන්නකොට ඒ කොහෙන් නමුත් දවසකට එන්න වෙනවකට රාගයේ තියෙන බව දන්නේ නැහැ. ප්‍රමාණය දන්නවනේ ඒක බඩ නැති රාත්තල් ගිය බඩේ තියෙන්නේ කියලා කනකොට බඩ රාත්තල් ගන්න දන්නවනම් හොඳ නෙමෙයි. පිටර බඩ ගන්න, පිටර මැටි ගන්න රාත්තල් ගන්න බඩේ තියෙනවා. ඒක වසංගන හිරියයිල කවුද රැවටේ. ඒක අනික් සම්මාදිට්ඨිය වගේ නෙමෙයි විපස්සනා සම්මාදිට්ඨිය. මම අම්මතර දෙල්ලමක් එක තියෙන්නේ කඹේ කරපිනුම් ගන්න බඩ පිනුම් ගන්න සමාධියක් තියෙනවා. බඩ පිනුම් ගන්න තම දෘෂ්ටියක් තියෙනවා විපස්සනා කරන්නේ. ඉතින් ඒක තියනවා කියන්නේ බඩ පිනුම් නොලබපු නිවනක සපක් ලබනවා ඒ මනුස්සයා. ඒ හැම වැරදෙන වෙලාවකම ඔක්කොමල සැලෙනවා කන පිටින් ගහගෙන අඬා වැටිගෙන මේ මනුස්සයා දන්නවා. අලියකට ඉතිහාසයක් තිබ්බා වගේ ගානක් නැහැ. සම්පූර්ණ දාන එකයි කියන්නේ ඒකත්. දමලාගෙන එකයි කියන්නේ. අපි ගමේ පැත්තේ ගේනවා මු කප්පරක් ආව වෙලාවට මඩපු අගිරියක් ගානක් දෙනවා. සිග්නටර් කියලා තිබුණේ නියුරෝසිස් එක common un unhappiness එක බාඩපත් කිරීම තමයි ආධ්‍යාත්මික. ඒක පිළිගන්නවා කාටවත් මාපු එකක් නෙවෙයි ඔක කාටවත් ඇවිල්ලා තියෙනවා උඹ ඕක මහ ලොකු කරගන්න එපා යාපු දුක උඹට විතරයි කියලා දාගත්ත උඹ ඔකට ගන්න කොහාටවත් ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඕක කාටවත් තියෙන එක ජෙනරලයිස් කරලා දාපන් ඕක නැති කෙනෙක් ඉන්නවද කියලා බලපන් නෑ එහෙනම් මොකට ගන්න නෑ ඕනම කෙනෙක් ඕනම කෙනෙක් පැමිණෙන දුක බදාගෙන අඳාගෙන අන්නේ මගේ දුක කියලා ඒකම තුරු කරන බුතිය ගන්න එක තමයි සදාචාරය කියන්නේ මං හිතන්නේ මං හිතනවා නේ මම වැරද්දා කරලා ගෑනුන්ට මේක වැඩි. බලනකොට අනේ පිසු නිවිගේ කිසිම අඩුවක් නැහැ. ඒ ආර සතරමටම කුස්තිපදාන ආඩාඩා ඉන්නවා. නිදාගන්නේ තේදු කරගෙන නැගිටින්නේ තේදු ගන්න එකල හිතනවා මම ලොකු මේ අවංක ධාමත්ම ලිංගතු බොහොම සංවේදී කෙනෙක් කියලා හිතනවා. ඒ මොකද මේ දුකත් එක්කම මට නිදා ගන්න පුළුවන්. දුකත් එක්කම නැගිටින්න පුළුවන් නිසා. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියලා එන හැම චිත්තක්ෂණයක්ම අලු. හැම චිත්තක්ෂණයක නැව. හැම චිත්තක්ෂණයක තරුණයි. උඹේ අර පන තියෙන මුප්පෙන්තු මේකට දාගන්න එපා. ඒක තමයි මිනිස්සුන්ට හම්බෙලා තියෙන ලොකුම තෑග්ග. තිරසනේ කොට බෑ තිරසන රාජාසයට යනවා. මිනිස්සුන්ට පුළයි තේරෙන අපි කියනවා නෑ නෑ එහෙම හැඟීමක් නැත්නම් නිකන් මේ කැක්කමක් නැතිකම දේශමාමකත්වයක් නෑ. කිසි දෙයක් ගණන් ගන්නෑ. කියලා මේ අනුන්සිනේම නම් කමන්නේ තමන්ටම බේරුමක් නෑ. ඒ නිසා තමන් මේ දුක්තික රැකගන්න එක තමයි පුත්‍ත්ජනය පරම ඉතිමාසමක් විදිහට කරන්නේ. තමන්ට ආවේනික දුක්තික කොහොම හරි හදා බෙදා ගන්නකෝ ඒක මගේම කියලා. කාට පිල්ලන්නවත් කොනක්වත් දෙන්න නෑ කියන්නේ. කවුරුද ඒක ගණන් ගන්න පමණක් කියලා මේ මම උන්ට අහගන්න ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අර රාජමිස් කියන මිනිසයා මෙච්චර හොඳ බියෙක් නේ වෙනසක් කියලා කියනවා බැරි වෙලාවත් මට හම්බුනොත් එන්න chance එකක් නෙවෙයි. මේ බුදුහාමුදුරුවෝ මේ පුතඥයෙක් කියලා කවුරුත් එක්ක කතා කරනකොට මම කවදාකවත් නැතිව බුදුහාමුදුරුවෝ එක්ක කතා කරන්නේ කිසිම වැඩක් නැහැ. පුතඥයා මේ දැන් ඕක කියප එක මේ නෑ. ඒක ඌත් එක්ක උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එකමයි කියන්නේ දුක්ඛ සත්‍ය කියයි සමුදය සත්‍ය කියයි ඔච්චරයි. සුතඥයන්නේ නැහැ. ඒක ටෙම්පරරි ළමදමක එකම දුක. වසාගෙන කණේක තමයි ඒ සුතඥය කියන එක මගේ මේ මොනකී මේ කැක්කෝ මගේ දුක් ටික අරගෙන අනේක තමයි වැඩි. ඉතින් කාටද පුළුවන් ඔක අයින් කරන්න? ඒකට දෘෂ්ටියක් පෙන්වන්න හදනවා තමයි බහන්න වෙලාවකුත් නැහැ අපිට භාවනා කරන්න වෙලාවකුත් නැහැ වැඩ තියෙනවා කියලා ඒකට ඉන්නෙත් නැහැ. අහවත් කියනවා හරිය ගැඹුරුයි ශුන්‍යතා පරිඥානික දේශනා වූවා නිබ්බාන වටසන්නිත් ඕව කියන්න කරන්න බෑ ඌව නම් ආම්තුරණම් කරයි ආම්තුර කැලේටලා කවුරුත් වෙන කාරු කියන්නේ නේ කරන්නේ අපිට එන්නේ අපිට අම්බු කරන්න දෙනවා දරු හදන්න දෙනවා අනේ අනේ මේව තණ්හාවක් අනේ මේව ආශාවක් මිනිසුනි ලැබෙයිද ගැලවීමක් කරදී ධර්මයේ අත්මිහිදී ඒක ඒ ඒ ක්‍රමයකට දාලා බලුවොත් හරි ඉන්ට්‍රින්සික් ඒක හරි එනර්ජටික් ඒක හරි ඉලෙක්ට්‍රික් ඒක අවබෝධ කරනකොට එතරම් තිරියංගමක් තියෙනවා ඊට පස්සේ ආපහු Tamanne hina වෙන්න පුළුවන් අනේ මං කරගත්ත කක ජීවකමක් කිය ඒ ඒ ඒක දැක්කත් ඒ කනගාටුවෙන් නෙමෙයි කියන්නේ හරි ජයග්‍රහය විදිහට කියන්නේ අපි දැනවත් අඩු ගන්න රාත්තල් ගන්න ගන්න කාපු රාත්තල් ගන්න ඒ වුණාට හිත ආය අහු ඒ කියන්නේ බෑ ඒක අනිවාර්යම හොත් ඒකෙන් තමයි දහස් සැරේ දස දහස් සැර කරන එක විතරයි භාවනාව කියන්නේ දෙයක් කරා යන ගමනක් නෙවෙයි. යමක් හොයාගෙන යන ගමනක් නෙවෙයි. දැන් මේ දන්න ටික ලක්ෂ වාහක වෙන නිසා කවදා හරි සතුටියයි මේ දුක තමයි අපිට ඇත්තටම නියම පාඩම ගන්න. මේ සැපනේ. සැප හැමදාම බොහොම පටු මනසක් අපිට තියෙන. මේ වරදිනකොට, පරදිනකොට, සතිය නැති වෙනකොට, සද්ධාව නැති වෙනකොට එතන සම්පූර්ණ ස්පාක් එකක් තියෙනවා. ඒ තරම්ම වෙලිලාවක් වගේ බලන්න පුළුවන් නම් එතන තියෙන ආලෝකේ හැම වැරදිල්ලකම හැම පැරදිල්ලකම ලස්සන සිල් ලයින් එකක් තියෙනවා. අපිට පේන්නේ අර අඳුරු වලාකුළු විතරයි. නමුත් අඳුරු වලාකුළු හැම වෙලාවෙම සිල් ලයින් එකක් තියෙනවා. ඒ සිල් ලයින් එක බලන්න විතරයි බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ. ඒ බලන්නේ කාට විද්වාන්තර සාක්ෂ්‍ය පුත්‍ර සාක්ෂ්‍ය දීතක. උ සාක්ෂ්‍ය වංශිකයි. උ සින්න සින්න සිල්ලාරේ. උ කදාකත් ඒ ගහපු ගල පිටිපස්සේ යන්නේ. අර ගහන ආයුධ පොඩ්ඩක් බලනවා. හරිලා නෑ පුතේම කල්ලා. ගලහපහ පයින්ද ගලවන්නේ. ඒ නිසා මේක නෑ ස්ථීපුස බේදයක්, වයස බේදයක්, දැනුම බේදයක්. එහෙම නැත්නම් මේ ওই කියන මොකක්වත් නෑ බැරි එකකට බෑ. එච්චරයි කියන්නේ. දැන් නම් බෑ ඉතින් බෑ මොන කරන්නේ? කාටවත් දෙන්න බෑ. කාටවත් මේ ඔබට බෑ දැන් මම හිතනවා කරලා දෙන්නම් කියලා. හිතක් කරන්නේ. හැබැයි උත්සාහය අතාරින්න එපා. කවුරු හරි පොතර කියන්නේ අල්ලගත්තොත් අපිත් අහුනේ එහෙමනේ අපිට හම්බුනේ එහෙමයි හම්බෙන්නේ කාදාක හිතුව කෙනාගෙන් නෙවෙයි. ඒ නිසා අපි කරන්න තියෙන පුළුවන් තරම් පුළුවන් කෙනෙකුට පොළොක බඳ දාලා බලන්න කැමති කෙනෙක් කරන්න. මෙහාට ආවලාට දෙනවා කියලා කියනවා. දැන් අපි මේ කියන හොස්ලකේ මොකක්ද ये आपके गुणों मार्ग विवेचना करेंगे මට තේරෙන දේ නිරෝධය හොඳ ඒක සාධාරණ සාධාරණීකරණය කරන දුසායදයක් වගේ. ඇයි මොනසෙන්නේ ඒකට ලෝකයා හිතන්නේ මාර්ගයෙන් පස්සේ තමයි ඵලය ලැබෙන්නේ. ඒ නිසා ලීනියර් සිස්ටම් එක අපිට උගන්වලා තියෙනවා. එතන මොකද්ද වෙන ක්‍රමයක් නැහැ. සාමාන්‍ය මාර්ගයේ යන ගමන් ඒ ඒ යන හැම පියවරකම එන්න ඵල ලැබෙනවා නේද? ඒක ආනුකූලවට පිළිවෙලට කැහැටි. කොහොමද කියන්නේ කැලේ කටුවක්. සාමාන්‍ය මේ හැම කැලලක්ම holographic diagram එකක් තියෙන whole thing is represented by each and everyone. So each moment you are getting momentary nibbana. That is the total summation of everything is the Mahayana. මේක holographic එකක් තියෙන. දැන් සයන්ස් එක පෙන්නලා තියෙන. සයන්ස් එක පෙන්නනවා දැන් පුද්ගලයා කියන්නේ holographic. විශ්වය කියලා කියන්නේ holographic. සියල්ල සියල්ල නියෝජනය කරනවා. හැම පුංචි අංශයක්ම විශ්ව නියෝජනය කරනවා. හැම විශ්වෙම විශේෂයෙන් සියලු ලකුණු මේ ශීක්ෂාම ෆුන්ක්ෂන් අංශයේ තියෙනවා. ඒක හෙලෝග්‍රැෆික් කියලා කියන්නේ මම දන්නේ ඒක සිංහල වචනක් තියෙනවා කියලා. මේ ඒක හුවායන් බුද්දිසම් කියලා බුද්ධාගම එක නිකායක් තියෙනවා මේ මහායාන නිකාය. ඒ හුවායන් බුද්දිසම් කියන එක මේ ගුණපාල ධර්මසිංහ මහත්තයා පරිවර්තනය කළ කෙනෙකුට මේ අනිතන්නේ ඒක පබ්ලිෂ් කරලා තියෙන්නේ සදීපබු ක්‍රොප් එකේ. ඒකේ ලස්සනට කියලා තියෙනවා සියල්ල එකකින් යෝජන නැහැ එක සියල්ලෙන් යෝජන නැහැ one thing all all in one and one in all කියන ඒක නිසා අපි ආනාපානිය අවබෝධ කරුවොත් ඒ කියන්නේ විශ්වම අවබෝධ කරගන්නවා ඔබ ඔබ කියන්නේ කවුද කියලා දැනගත්තොත් මුළු මානව ප්‍රජාවම දැනගත්තා ඒක තමයි මම ඉගෙන ගත්ත එක අරකට දාලා බල බල ඉන්න දෙයක් නැහැ එකක් තරෝ ස්ටඩි කරපන් එකක් මොකක් හරි අහුවෙලා පුංචි දෙයක් ප්‍රකට වෙන දේ ඒ ඇති ඔක්කොම ඒක නිසා ඒ ඒ චිත්තක්ෂණ ලැබෙන නිරෝධ නිසා මාර්ගය නැත්නම් මාර්ග නිසා නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි හිතලා තියෙන්නේ මේ නිබ්බාන නිවන gediya පිටින් අවබෝධ වෙනවා ඒක වෙලාවකට. එතකන් පාරමිතා පුරන්න කියන අපිට කියලා. පාරමිතා පුරපුරා ඉඳලා භාවනා කරන්න අර මේ වුණා. ඒකකොට ඩෝම් ගාලා එකම ධර්ම මණ්ඩපයේදී මෛත්‍රී බුදුරණාහි දේශනා කරන ධර්ම සභාවේදී නිවන ලැබේවා කියන සාදු කියලා ගෙදරයි. ඒ හරිනේ ඉතින් වැඩි හරිනේ. මේ ඉඳගෙන භාවනා කරන්න ඕනේ කිව්වොත් ඒක ඔන්න පින් කරපුවාම ජීවිතින් හම්බෙයි කියලා ඉතින්. ඒක සම්මත අවස්ථාවක් මාත මත හිතන්නේ කලේ පිරෙන කලේ පිරෙන සිද්ධිය සමාන වගේ වෙන්න පුළුවන් කියන්නේ. කලේ පිරෙනකොට ඉතින් පිරුණේ නැහැ. පිරුණේ නැහැ. අවසානයේ බලාපොරොත්තු කලේ පිරෙන එක කලේ පිරීම අර ඒක අනුක්‍රමික පිරීම වල ප්‍රතිඵල සම්තෝෂය. සම්තෝෂය. ඒ නිසා අර උපමාව දන්නවද මේ පොතුවක කොණ්ඩ කරන පිටුරු ගන්න කතා. මේක උත්විජෝ පිටුරු පිටු පටව. පිටුරු පටවලා පටවලා පටවලා දැන් මේක දරා ගන්න බැරි තරම් තියෙද්දි දැන් තව එක ගහ ගෙනියන්න පුළුවන් දන්නේ නැහැ කීක එක එක ගහ දාන්නත් එක ගහක් ගන්නකොට කොණ්ඩ කරගන්න. එතන මේ අන්තිම ගහෙන් තමයි කොණ්ඩ ගන්නේ. මේක නම කොණ්ඩ ගන්නේ. මේ වගේ ඔටු වගේ කොණ්ඩ ගන්න පිටුරු ගහ අපි මාර්ග ඥාන හිතන්නේ එහෙම. නමුත් එතෙන් වෙනකම් පිටුරු දාගෙන යනකොට අපි කැට පිටින් දාලා තියෙන්නේ. අන්තිම වෙනකොට එක එක පිටුරු ගහ දාගෙන ඔන්න පිටුරු ගහ දාගෙන අනුමාපනය කරනකොට අපි ඔය දෙල්ලම කරනවා. අනුමාපනය කරනවා. හයිඩ්‍රේෂන් රේට්. හයිඩ්‍රේෂන් දාලා දාලා දාලා අන්තිම බිඳුවට එනකොට සුදු පාට වෙලා ආයෙ නැතිලා. ආයෙ සුදු පාටම ආයෙ නැතිවම බණන් ඉඳලා එක බිඳුවක් දාවම සුදු පාට හිතෙනවා. එතකොට බිඳු දෙක තුනක් එකට වැඩනක් වෙන ටයිප් එකක් අප්සෙට්. ආයෙ මුලින්ම යනවා. ඉතින් අපි අර අන්තිම බිඳුවෙන් තමයි ඩිසිෂන් එක ගන්න. ඉතින් මිනිස්සු එච්චරයි දකින්නේ. මිනිස්සු හොන්නේ ඊටස් එක විතරයි. ඉතින් මෙතන ආපු පාර නෑ. ගණන් ගන්න. අපි හැම පාරම ඒ පන්දිසාන් කියන කාලේ කියනවා ඒ බුදුම ඉන්නකොට මේ වගේ ධනියල අරපුවාම පේන සීර කොන්චයි. ඒක ඇත්තම ගානක් ඈත සැටලයිට් එකක් වෙනවා. ඉතින් මෙතනින් පිටත් වෙච්චාම ශ්වේතගම් පැත්තේ දකින්න අපි මෙහෙම නෙවෙයි යන්නේ. අපි මෙතනින් යමයි නෙලියෙන්නේ. නමුත් මේ හැම කබන පියවර පහකම ශ්වේතගම් වලට ලං වෙනවා. අපි ඉදිරියෙන් ගිහලා මේ අතටත් යන වෙලාවට. මෙහෙමද යන වෙලාවට. හැබැයි ඔක්කොම කරන්නේ ආර්ගේ වාහනේ ගාන මෙතෙන් යන්නේ. ඉතින් කියනවා මේ මෙතන පිටත් වෙච්ච වෙලාවෙ ඉඳලා හැම පියවරකදීම කොයි අතට ගියත් යන්නේ ශ්වේතගම්. ඒ නිසා අපි කියනවා හිත බහල කරගත්තට පස්සේ තබන සිවරක් පාසපු සිටිපාදේ පද්මට ලඟ වෙනවා කියන්නේ. සිටිපාදේ පද්මට නෙමෙයි මෙහෙම බර්ඩ් සයි view එකේ නෙවෙයි යන්නේ. යන්න බෑ. මාර්ගය හිතන්නේ නෙවෙයි. ඒ නිසා මේ ආපහු යන ගමනේ මාර්ගයම තමයි. ශ්‍රද්ධාව කැඩෙන වෙලාවෙත් මාර්ගයම තමයි. සතිය කැඩෙන වෙලාවේ මාර්ගයම තමයි. මොකද අපි හිතන්නේ මේක මා කහල් කන්නේ මා කසවලාගේ වැරද්ද නිසා අසවල් එක නිසා කියලා අර කැටිච්ච එකට සාප කර කර ඉන්නකොට ආය හදාගන්න තියෙන chance එකක් අපිට. ඒ වගේම කඩපේ දාවිලා හදලා දීපන් කියලා ඉතින් බලන්න. තෝ තෝ තෝ කැඩුණා තෝ හද තියෙන්නේ. ඌ ඌට බයි. අනේ ඔව් අහු තමයි මේ වැඩේ කිව්වේ වහන මට මෙන්න භූමියක් කරලා තියෙනවා මට මේ වැඩේ කරලා තියෙනවා මම භාවනා කරන විරුද්ධයි ඉතින් බන්නු මේකට තකතිරුකම කියන්නේ වෙන මොකද්ද කියන්නේ කියලා අවිද්‍යාව අනම්මන වචන වලට වඩා හරි ලස්සන වචනේ සකතිරුකම්. ස්ටිපිඩිටි. ඒක දන්නවනම් ආතියට hina යනවා. අපි ඔතුමු කලින්ට වචන සකතිරුකම්. ඒ තරම් කැට පිටියි. හැබැයි ඒක සම්ප්‍රඥාචාරී විලාංශයල අතර විහිලෝ කරගන්න පුළුවන්. අනිකත්‍යත් එක්කන කරන්න යන්න බෑ. වා කනවා හොඳයි. අනිකත්‍යත් ඕවා කතා කරොත් එනවා මොකුත් නෑ මරනවා. බා පිස්සු කියලා ඉන්නවනම් කමන්නේ නෑ. වහදෙනවා ඒ කතා දෙකක් නැහැ. භාවනා කරන අතර අපිට මේක විහිළුවක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කාගේ වැරද්ද දක්වලා හැබැයි නිච කරන දාසිනේ අපි එකිනෙකාට කණ්ණාඩියක් කරනවා. මම මෙයාට කණ්ණාඩියක් කරනවා, මෙයා මට කණ්ණාඩියක් කරනවා. එතකොට අන්තෝෂයක් තියෙනවා. හැබැයි ඒක නේද දෘෂ්ටිය පිළිබඳව ඒ මේ හැඟුම්බර වෙන්න එපා. දෘෂ්ටි පිළිබඳව හැඟුම්බර වෙන්න එපා. ඒකට සම්පූර්ණ විචක්ෂණ බුද්ධියකින් බලන්න ඕනේ. මම මේ අමාරු වෙලා හරි ගමන්නේ මේ මනුස්සයා මට මේක කියලා දුන්නොත් මම ඒත්තු කරලා දුන්නොත් ආ එයාගේ කුත්‍යා සිද්ධ වෙනවා ඒක නෙමෙයි ඒක හරියම ඔය වැරද්දට ශාප කරන්න හැම වැරද්දක්ම රුවන් දොරටුවක් ඉදිරි ගමනක් ඒ නිසා මහසීතාවද ආදාර විස්තරය ලියලා යටින් ලියලා තියෙනවා සෑම විපස්සනා ඥානයක්ම පහළ වෙන්නේ දුකට වාංගු වෙනයි. පරපතල දුකක් ආවදාසේ පහුවෙත තමයි ඥානය පහළ වෙන්නේ. ඉතින් දුක එනකොට මගේ ඇදියොත් අර එන්න තියෙන මාර්ගයට මුස්පීට් ටිකක් කරනවා. දුක පොඩ හරහා ගියේ තමයි අන්න මාර්ගය හැදෙන්නේ. දුකේ හැට සිටි. අවබෝධයෙන් විමුක්තන්ති විමුක්ත පිටි ඥානන්ති කියලා තමයි ඒක සංඥාගත විමුක්තිය ලැබුවා කියලා ලැබෙන ඥානේ ඵලයක්. ඒ චිත්තක්ෂණය තමයි ඊගා චිත්තක්ෂණය අනිවාර්යයෙන් මේක පහල වෙනවා කියනවා. අපි දැන් හිතනවා නම් මේ සභාවේ හොඳ වටන යෝජනා කරලා දින ඔක්කොම පක්ෂව කතා කරනවා. කතා කරලා කවුරුහරි ඒක ස්ථිර කරනවා කියන්නේ. යෝජනා ස්ථිර කරනවා. ස්ථිර කරපු ගමන් නෑ. අර යෝජනාව ඉවරයි සීන් එක ඉවරයි ඊගා යෝජනාවට යන්න පුළුවන් සබාව ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. අද මේක හොඳයි තමයි හොඳයි කිය කිය කිය කිය හිතියට ඔබ තරම්දි තරම්දි කියනවා කියලා ඉවරයක් නැහැ නේ මේ ඉෂුව එක. ඒක කවුරුහරි ඉස්තිර කරන්න. හරි හරි ඔක්කොම හරි ඒක පස්සේ කතා කරලා ඉස්සෙ ඉංගා ඉෂුව ගන්නවා. ඊට පස්සේ සබාව ඉස්සෙනවා. අන්න වගේ මාර්ග ඥානයත් එක්කම ඵල ඥානය ඇවිල්ලා ඒකට සීල් එක ගහලා ඉෂුව කරගන්නවා. මේක මාර්ග ඥානට ඵල ඥානට කිසිම උත්සාහයක් කරන්න ඕනේ ඒක බේ සිද්ධ වෙනවා. ඒක සඳහා මොකක්වත් ඕනේ ඒක ගැන්නට සිද්ධ වෙනවා. අර මුල් ටික තමයි සෑහෙන බරාදින්න ඕනේ අර කොන්න කන්න පිදුරු ගහ වගේ තමයි. මුලින් මුලින් ඉන්න තොග දාලා දාලා තමයි අන්තිමට එක ගහින් හදනකොට කොන්න ගන්න. ඉතින් මාර්ගඥාන බලඥානෙ කිසිම කුසලයකුත් නැහැ මාර්ගිකුත් නැහැ ක්‍රමයකුත් නැහැ. ආපු එකට ඩෑෂ් කරනවා. කනුත් නැහැ වෙලාවට හිතකුත් නැහැ. ඒක පොදු කතා. මාර්ග ඥාන වෙලාවේදී තමන්ුත් නැහැ හිතකුත් නැහැ. ඒ ඔක්කොම නැති බංගත්තානල රූවි වෙලා දුක්ඛම් පිය වෙලා නාතමා පොස්. මොකක්ද නැහැ. තාම ගෙදර ගෙනියන්න හදන්නේ මගේ හිත කියලා. හම්බේ හිතත්. හම්බෙන දියා ඒ කරන්නේ මිනිහක් නැති බංගත්තානල. උගෙත් ගන්න දෙයක් නැහැ. අලියකට හම්බෙච්චාම හම්බුනාට පස්සේ ආයෙත් ขึ้นในขัดเดี่ยวแต่แต่ไม่มีก็มีผู้ที่ใส่ที่ function function needs in එක කෘත්‍යම තමයි නම් වෙනස් ආයතනයක් අනුමෝදිතයේ විඥානය කියලා කියනවා. දැන් මරණ මොහොතේ ඇති වෙන මේ පිටිච්චය විතර පස්සේ ඇති වෙන තිබෙන්නේ පරිසංකීර්ණ මේක නෑ මේ අමාරුයි කියන්නේ අපිට කියන්න පුළුවන් වතුරක් නිරාකූලව ගමන් කරනකොට ඒක වතුර කඳක් කියලා කියන්නේ. මේ වතුර කඳේ දියසුලියක් ඇති වුණාට පස්සේ මේ වතුර මේ දියසුලිය කියලා කියන්න පුළුවන්. විකෘතියක් ඇති වුණාට පස්සේ දියසුලිය කියන්නේ වතුරෙන් වෙනස්. ඊට පස්සේ දියසුලිය ජීවුණාට පස්සේ දැන් අපි අහන දියසුලියට මොකද උනේ කියලා. දියසුලිය කියන්නේ විකෘතිය. දැන් විකෘති ප්‍රකෘති බාරපත්. ඒ විඥානයේම විකෘතියක් තමයි දියසුලිය තමයි චක්කු විඥානය. ඒක ඉබේ ගලන වෙලාවට සාමාන්‍ය විඥාන ස්වභාවයක් තියෙනවා. ඒකේ චක්කු විඥානය කියලා කියන්නේ ඒකේ විකෘතියක්. ඒක එක පැත්තට ජීවලක් හදාගන්නවා. සෝත විඥානය කියන්නේ සාවිකෘතියක්. ඊට පස්සේ විකෘති දිය වෙනවා කියලා කියන්නේ දිත්තේ දිත්තමත් සම්භවිතදී දැක්කා දැක්ක පමණින් නැතරට පස්සේ ඒ ජීවිලි එහෙම දිය වෙලා යනවා ආය ජීවිලි පැවැත්ම ගැන ජීවිලි කතා කරන්නේ එතකොට ප්‍රවාහය ඒක තියෙනවා ඒක ඒක තමයි ඒ වගේ නිදර්ශනයකින් තමයි කියන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් අපි මේ කතා කරන්නේ ප්‍රශ්න අහන්නේ විඥාණයම විකෘති මත තමයි මේ ප්‍රශ්නයත් විඥාණයම විකෘතියක්. මම දෙන උත්තරේ විඥාණයම විකෘතියක්. ඉතින් හොරාගේ අම්මයින් පේන හිලක් මෙතන තියෙනවා. දැන් සමහරවිට චිත්ත දේවල් තියෙනවා සමහරවිට විඥාන දේවල් තියෙනවා. ඒක විඥානයේ තියෙන කියනකොට අදහස් වෙන්නේ හරි ඒක සර්කම්ස්ටැන්ෂල්. ඒ වෙලාව හැටියට වෙනස් වෙනවා නෝ කොටක් කියන්න බෑ. ග්‍රම වලට දාන්න බෑ. නිත්‍ය සංඥාව ගන්න. නිත්‍ය සංඥාව ගත්තට පස්සේ තමයි ග්‍රම වලට වැඩෙන්නේ. විඥානය කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි. සමුදිත හරි මොඩල් එකට දාන්න බෑ. කොන්ෆිගරේට් කරන්න බෑ. කෙරුවට පස්සේ අනිවාර්යයෙන්ම විඥානය නෙවෙයි ඒක කතා කරන්නේ. ඒක ඒක රිප්‍රසන්ටේටිව් එකක්. ඒක ෆිගරටිව් මීනින් එක තමයි පොත කියන්නේ. ක්‍රම වෙනකොට ගන්න දෙයක් නෑ. කරනකොට පුස්තක නෑ. ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් සත්‍ය නෙවෙයි. The internal Tao, the Tao that can be explained is never become internal Tao. It's thousands. අපිට කතා කරන්න පුළුවන් නම් ලියන්න පුළුවන් නම් එතන සත්‍ය නෑ. ලියපු හැමදේම කතා කරපු හැමදේම සත්‍ය විකෘතියක්. මේකට ඒක පැවැත්ම පිළිබඳව ගත්ත අසාර්ථක ප්‍රයත්නයක්. විඥාන කරන්නේ අපේ කලින් කියනවා. ඒ කියන්නේ චක්කු ඥාන රෝමේ නැතුණා. ඒ කියන්නේ විඥාන විඥානයක් තියෙනවා. ඒ විඥානේ අල්ල තියෙන සංනාමාන දිකිලක්. ඒක තමයි තමයි ඒකෙන් තමයි නරිෂ්මන්ට් එක ගන්න. සංනාමාන දිටි නැති තැන පවතින විඥාණයට මගේ විඥානය කියන්නේ අපි ඒකට ඒ විඥාණයට අයිතිවාසිකමක් කියන්න කෙනෙක් නැහැ. ඒකට විඥාණය කියනවද දන්නේ නැහැ. ඒක මගේ වෙන්නේ එනතම විඥාණය අපිට ප්‍රශ්නයක් වෙන්නේ ඒක වෙනඳ තණ්හාවක් හෝ දෘෂ්ටියක් හෝ මානයක් තියෙනවා නම් අත්සෝෂ කෝෂ වෙන දෙයක් තියෙනවා. ඒක නැත්නම් මේ සාමාන්‍ය ශෝකයේ තුල ඉක්මන් වෙන්න හරින ජීවලක් තියෙනවනේ ජීසුලියක් එක්ක. දැන් යන විදිහට normal සිදුවිලිසලා ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ. අපි අයියා වෙන්න. අයියා වෙන්න හදපු ගම ඉතින් කොක්කක් වගේ. ඒක ගැන කරකැවිලා කරනවා. සංගානන්දගේ වැලියටයක් වෙන්න හදනවනම් කිසි ප්‍රශ්නයක් නෑ අපට. ජීවිතේ සාමාන්‍ය යටනද ස්ට්‍රීම් වුණා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි වෙන්න හදන මොකකින් හරි කැපි වෙන්න හදන. ඒ කැපි වෙන්න හදන ක්‍රම මූලික තුනයි සංනාව නිසා මානිය නිසා දුක්ඛිත. ඒක විඥානේ හරිය කැමති. මොකද විඥාට අයියා වෙන්න බලන්නේ. සංනාමාන විදිහට කියනකොට ඒ කියන්නේ නඩු වැඩි වෙන්න වැඩි වෙන්න විනිශ්චයකාරයා කැමති. ඒ නගරේට මොනවාට උත්සව තියෙනවා නම් අසලසෝදකයා හරි කැමැතිලු අද ඕටැක් කරනවා. අර අටුවචාන් වහන්සේ කියනවා බාල්දි වැසිකිලි තියෙනවා කියලා හිතන්නේ. අර බාල්දි ඔක්කොම පිළිලා. ඌට දෙලියක් කරනවලු අද මට ඕටයි. අර ඌට මතක නැහැ මේ අසුචියෙන් එන්නේ ඕටයි කියලා. ඒ වගේ විඥානේ හරි කැමැති අපි හිතනවා. අපි මේ විචක්ෂණ වෙන්න වෙන්න වෙන්න විඥානේ ටැක්ස් කරන්න යටද ඔරෝසන් හදනවා අඟෝසන් හදනවා අප්මන්ෂිප් එකක් කියනවා වන්න අප්මන්ෂිප් ඉතින් එතන යාට ඒක තේරෙන්නේ නැහැ මොකද යා මමගේ මමගේ ප්‍රයත්නය මට මේ මට කියලා මම කරන්න හදන්නේ මේ බ්‍රයිට්නස් එක පෙන්වන්න ප්‍රශ්න ඇති කරගන්න එක තමයි මේ වලිග පුච්ච ගන්න එක නෝ මේක දැනගත්ත දවසේ තේරෙනවා විඥානේ පච කරන කියන එකම ක්‍රමය තමයි එයා දන්සල් කරන්නේ නැතුව ආසනයක් දෙනවා ඔතන හිටපන්. ඔබ නැතුණට ගේම ගෙනියන්න පුළුවන් අපිට. ඔබ නැත්තම් බලපන් මොකද වෙන්නේ කියලා කියනකොට මොකද කියනවා විඥාණයට වහ අන්නේ. සම්නසේකේ දැන් අපි දැන් කාරණක ටික තියාගෙන ඉන්නකොට එක එක වේදනාවල් ඒවම දැනෙන්නේ ඒ විඥානයේ විඥානයේ එක තැනකට හදනවා ඒක. ඔව් ගංගේ ගහන යන මිනිහ පිළිගහක් හරි එල්ලෙන් හදනවා. නිසා අපි දුන්නේ නැති වුණාට විඥානේ හරි ක්‍රාෆ්ටි. ඒක මොකක් හරි එකක් කරගෙන අපි කියන ඔක බලන්න තියෙන්නේ මගුලක් වෙන්න හදන්නේ කොහොමද බලපන් කියලා අපි උස්සලා ගන්නවා. ඉතින් අපි කියන ඇත්තට විඥානේ බුදුම අනුකම්පාවෙන් අපි ගැන කතා කරන්නේ ඒ නිසා මේක බැලුවොත් හොඳද කියලා. ඒ කියන්නේ ඒක හිත දුකම විඥානේ අප හැන්නේ කරන්නේ. ඊට පස්සේ විඥානේ කියන්නේ මේ පැහැන්න පිටපොත. ඒක ආවනම් ඒක යයි. මේක යන්නේ සම්පේ ධර්ම දබ්බන් නිරෝධක. කොයි වශයෙන් සංකේවලද? ඉන්න ඔපිනියන් දෙන්න ඔකට කරලා ඉන්න. එහෙම ඉන්න එක විතර විඥානේ පේන්න බැහැ. ඒක දෙවියෝ වුණා. හැට පන්නට පස්සේ දකින්න ගෙවල් වල වැඩ කරනවානේ අම්මන් තාත්තෙන් අහන්න නැතුව. ආය මොකුත් නැහැ. තද වෙනවා කිව්වහම මම මේ ගෙදර හොරියෙච්ච බල්ලෙකුට තරම් මාව කලකන්නේ නැහැ කියලා බලන්න. ඒ මොකද මගෙන් ඇහුවේ. මාව කන්සල්ට් කරේ. ඉතින් පිටරට වල වෙන්නම ෆෝබියා එකක් තියෙනවා නේ හැට පන්නට පස්සේ ටෙන්ෂන් ගන්න. කවුරක්වත්ම ගණන් ගන්නෑ. මොකද ලෝකේ දුවනේ තරුණියලා තියෙන්නේ. හැටේදී එනවා එකක්. ඒක 40 ඇඟිලි 60 ඇඟිලි වගේ එකක්. 55 ඉඳලා 60 වෙනකන් සල්ලි දීලා හරි ඔෆිස් එකට යනවා මේ ටෙන්ෂන් එක්ස්ටෙන්ඩ් කරන්න. මම දන්නේ කීප දෙනෙක් ඉන්නවා මේ මිනිස්සුන්ට දැන් මොකක් කරගන්න බෑ. එනකන් නිකන් හරි උසාවියට යන්න ඕන කියනවා. කළු කෝට් එක දාගෙන ඉන්න උසාවියේ වාඩි වෙන්න එනවා. ඒකට ආවම කියන්නේ මේ අලුත් මේ ලෝයර්ස්ලා මගෙන් කරන්නේ කන්සල්ටන්සි ගන්නවා. සල්ලි කියලා නෙමෙයි. මෙන්න කොහොම හරි මොකක් හරි කරනවා. ඒකට මිනිහාගේ වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ සල්ලිත් තියෙනවා, ගේකුත් තියෙනවා, කන්නක් තියෙනවා, බොන්න ඔක්කොම හරි. මම මම නෝවන් වෙනවා. ඒක විතර ඒක විතර වහකන දෙයක් මේ ජීවිතේ. මොකකින් හරි කමන්නේ මම සම්මත. මම යමෙක් වෙන්න හදනවනම් එන හරි. නෝවන් වෙන්න හදනවනම් ඒක ඒක මොනවා කියන්නද කියලා. ඒ නිසා අපි උත්සාහ කරන්න හදන්නේ සිත්සන් ජෝන් වෙන්න. සිරිබීස් වෙන්න. නැත්නම් නිකම්ම නිකම් සියදොරිස් වෙන්න හදකොටවත් මොකම ප්‍රශ්නයක් නැහැ. කවුරක්වත් දෙන්නේ නැහැ. අන්න මොකක් කරන්නේ නිකන් අංගනන්ගේ වැලියටයක් වගේ ආපු කියන වතුර කඳුලක් වගේ. උනා ඔය ඔක්කොම වෙනම ඒකවක මේ මේ පැවැත්ම හරීම වල්නට බල හරීම ෆ්‍රජයිල් හරීම කැඩෙන පිළිසුලි ඒ මනුස්සයා ඉන්නේ හරි බෙහෙසක අබිනිෂ්ක්‍මණය කියන්නේ ඒක තමයි සයිකල් වලක් අතහැරලා දාලා බලනවා පුළුවන් කියලා. අනේ මොනම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඕල කැමති නැහැ කියන්නේ. මොකද ඕගොල්ලන්ට ඕල දෙන්නේ මම නේතු අනේ දරුවෝ නිදාගෙන ඉඳන්නේ. කුඩේ ටික පායයක් දන්නේ නැහැ. හවසට ඒ පැත්තෙම බහිත් දන්නේ නැහැ. මම නැතුව නම් මොකක් කරන්නේ. ඔක්කොම හිතන්නේ එන්නේ. මම නැත්තම් හිත උදේට උදේ ඕතනින් ඉර පායයක් නැතුව ඔක අප්සෙට් වෙයි දන්නේ. ඒ නිසා මම නැගිටලා ඉර පාය නැති හදන්නවා. ඒක හැම දරුවන්ට කක්ක කරවන්න ඕනේ, වත් කරවන්න ඕනේ, නැත්නම් කරන්නේ. ඒකනේ අපි මේක මනුස්ස ලෝකේ කියලා කියන්නේ. අපි මමයි මේක කරවන්නේ. මමත් කෙරුමේ තමයි කියලා හිතන්නේ. ඈ? මුචිනම් කරා. මේක මට දෙන්න ඇත්තටම මේ මේ මේ මේ පැත්තෙන් බලන්න පටන් අරගත්තට පස්සේ අපි නිකන් ටෙලිග්‍රෑම් එකක් බල බල ඉන්නවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලිග්‍රෑම් වල අනුන්ගේ දෙයක් නෙවෙයි. අවුරු පෙඩික් කරන්න ඕනේ නැහැ. අපි කරන්නේම රඟපෑම. අපි කරන්නේම අනුන්ගේ ඇස්වල ජීවත් වෙන්නේ අපිට කියලා ජීවිතයක් නැහැ. අපිට කියලා ජීවිතයක් ආපු ගමන් අපි නොවන් වෙනවා. ඒක නිසා අපි ආරයට හොඳින් හෝ නරකින් ඉම්පැක්ට් එකක් ඇති කරගන්නවා. ඒක තමයි මම පොරක් මමත් වක් කියලා ඉතින් කියනවා. අවතරේ සාමාන්‍ය භාවනා කරලා ඉති භාවනාව ආර්ථිකාවන කුමිදාන කියන්නේ ඒ ආරක්ෂාවකින් කියන්නේ ඒ ආරක්ෂාවකින් යහත මොනවද ආරක්ෂාවකින් කියන්නේ නැත්නම් මොනවද කරන්නේ මේක මොනවද කියන්නේ දෙකම වෙනවා ඒක කියන්නේ චතුරාර්යක භාවනා කියලා කියන්නේ බුද්ධානුස්සති මෙත්තාගේ මාර්ගං අසුබසති යෝනෝ වික්ඛු භාවීය සීලවා මේ චතුරාර්යක වික්ඛු භාවීය සීලවා ඉතින් වික්ඛුරිහි සීලෙ පිටකට පස්සේ මේ ආරක්ෂා හතර ඒ වගේ ප්‍රයෝජන තියෙනවා මෛත්‍රී භාවනා කරන්නේ ද්වේෂ චර්යාවක් තියෙනවා අසුබ කරන්නේ පාද චර්යාවක් තියෙනවා මරණානුස්සති කරන්නේ පසුබාන පසු කල් වැඩ පහු කරන මානසිකත්වයකට හිත කරන්න පුළුවන් කෙනෙක්ට මම අනුසුසි දෙනවා. හිත පුස්කාච්ච ගැතිරවත් වෙලා කම්මැලි වෙලා සීතල වෙලා ඇකිලා යන උදව් සම්පස්ස කරගන්න. මේ හතරේ ඒවා එනවා මම භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඒවා එනකොට. විපස්සනාවෙන් ඒ දේ ඒක කියලා දැනගැනීමේ හරහ බලන්න. එහෙම නැත්නම් සමත ටෙක්නික් එකක් විදිහට අපි රාගයෙන් කරදර කරනවා නම් විපස්සනා බලලා රාගය දැක්කට පිළිවිදින්න බැරි නම් එයාට කියනවා එහෙනම් අසුභ භාවනාව වෙනම කරන්න. අර කම්පෙන්සේට් කරා. ඒක ඇන්ටිඩෝට් එක රාගෙට. ඒක ද්වේෂය නෝනා මෛත්‍රී භාවනා කරනවා. ඉතින් බාධාවක් නැත්නම් මේක සඳහා කාලය ගන්න එපයි කියලා විශේෂයෙන්ම විපස්සනා ආස්තස්ලා කියනවා. මේක අද දැන් මේ වගේ තැන් වල ඒ චෝදනා මම කරන්නේ. මුත් මේ සිගල මම ඉන්නකොට හැමදාම 12 ඉඳලා එකමාර වෙනකන් මම කී ඒ දවසේ දායකෝ වෙන්නේ. හැමදාම ටීම් එකක් එනවා දාන සිප්පත් කියලා කතා කරනවා එක්කෙනෙක්වත් භාවනා කරලා දන්නේ නැහැ අහලත් නැහැ ඒගොල්ලන් ඕනේ දාන කියලා නිස්සාරණේ රැකෙන්න ඕනේ බෝසහසනේ රැකෙන්න ඕනේ ඒගොල්ලෝ බණත් නිවන් දක්වනවා ඒක තමයි මේකේ මම අහන ආවහම මේ මේ දාන දෙල ඉවරනේ බලහනකොට දාන දෙල ඉවර දාන දෙන්න ඉස්සරහට අපි අනේ බොහෝම ලෝක දාන දෙන එක ටිකක් දාන දානවලට පස්සේ ඔය ළමන වෘත්තෙම මොනවා කියලා කියක් දාන දෙනවනේ බයිනට දෙන්න කියලා බයි බැන්න බැන්න බැන්න බැන්න බැනලා කියනවා උඹලා එක එකක් භාවනා කරන්නේ නැහැ කියලා. ඇත්තටම තමයි ඔළුව පොළවේ ගහගන්න භාවනා කරන්නේ. ඉතින් සමහරවිට මම ටිකක් අවසන් කරනවා කියනවා මෙතන කට්ටිය කවදාකවත් ආනාපානි කරලා නැති කියලා. මේ වට පිට බලනවා ඕක කියන්න දන්නේ නැහැ නෑ කියන්න දන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ මේ දුවට බබෙක් හම් වෙන්න ගන්න ඒ නිසා කරගන්න වෙලාවක් නැහැ එහෙම ඉතින් ආහනපාන කරන්නේ නැද්ද දුවට බබ හම්බුනාට කියලා අහගොන නෑ ස්වාමීන් වහන්සේ එහෙම භාවනා කරන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ ආහනපාන කරන්නේ නැති කියලා ආ නෑ නෑ නෑ බබා හම්බුනට දුවට ආනාපාන කරනවා. ඒ කියන්නේ මම උගන්වන්න හදන්නේ මේ ආනාපානට සතිය හේතු කරන එක විතරයි. ඔගොල්ලෝ කොහොම කෙරුව කතාන පණි කරනවානේ. පොඩ්ඩ සතිය තියාගන්න ආනාපාන. එතකොට බබා හම්බුනට ප්‍රශ්නයක් නෑ. ආනාපාන සතිය කරතයි කියලා. ඉතින් එහෙම කරලා ඉවරලා අවසල ගත්තට පස්සේ ආයෙ කෙනෙක් ඉන්නේ කටුසුන් භාවනා කරලා තියෙනවා. මොකද කියලා ගොම් මම ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතියකට තියෙනවා, මෛත්‍රිය වටලා තියෙනවා, අසුරිය වටලා තියෙනවා, මරණ තියෙනවා, කායගත සතිය කරලා තියෙනවා. එන්න ලයිස්ට්වත් දෙනවා 18ක්. ඉතින් මම නිකමට අහන මේ 18න් කොයි එකද කල්ලයන් කොයි එකද වඩා හොඳ කොයි එක ප්‍රයෝජන එහෙම එකක් නෑ ප්‍රයෝජනේ දැලකිලක් නෑ ලයිස්ට්ුවක් තියෙනවා ටිකට ඉතින් අතට මේ මනුස්සයා විතර යඩු ගන්න ටිකක්වත් කරලා තියෙන අනික ඒක කරලා නෑ ඒ මනුස්සයා ගහන්න විදියකුත් නෑ උසලා <laughs> ගන්න ඕනේ ඉතින් මම අහනවා දැන් හරිද දැන් මේක ඔබට සමානයි කරලා තියෙනවා අනික කටි දන්නේ එයා විතරයි මේ කට්ටියුම් බේරගන්නේ මේකම හරි මේකෙන් කොයි එකද ඔයගොල්ලෝ කරන්න කැමති කොයි එකද කැමති ඉන්න මේ උපාසකම කැමතිද කියන්නේ මේ Taman විතරයි මේ ඉන්වෙස්ට්මන්ට් එක කරලා තියෙන ඉන්නේ වැඩිම ලාභ ලබන ව්‍යාපාරය මොකද්ද ඇත්තටම බලනකොට හැංගීමක්ම මේ භාවනා කරන්නේ ප්‍රයෝජනයක් විඳ නෙවෙයි මේ ජීවිතේ ප්‍රයෝජනයක් විඳ නෙවෙයි මතු ආත්මෙත් පිම්පිච්ච ඒ නිසා ලොකු සාංශිකේ පොතේ ලියලා තියෙනවා උන්වහන්සේ 1940 ගණන් වල ඉඳලා මේක හොයලා තියෙනවා වෙනකොට අරණ්‍ය ප්‍රතිපදාවේ තිබිලා තියෙන චතුරාර්යක භාවනා පදමයි. ඒත් මොකද්ද? අර ગાථා ටිකක් අටපාඩම් කරලා බුදුහාමුදුරුවෝ ඉස්සරහට ඇවිල්ලා කියනවා. අදත් එහෙමයි. අදත් එච්චරයි. ඉතින් එහෙව් එකේ අපි ගිහිල්ලා මේ ගියන්න විපස්සනා උගන්වනවා කියුවා මට හරියට බයිනවා. ඒක මේ අරණ්‍යගත සංඝයාටවත් කරන්න බැහැ. මේ ගියෝ මේ සමුදරුවන් රකින්න ගමන් ගෙවල් දොරේ දහදා සුනේ ගන්න ගමන් ඕක තුන කිව්වට වැඩක් වෙනවා. ඉතින් මම කරේ බණින මගේ දින නරක අපල කර්මයක මම මේක කොහොම වැඩන්නන් නෑ තමයි කියලා මම හිතනවා. මොන්නම කෙනෙකුට ඔක්කත් ඔය මේ සාහන් වාරදානකාරී කිසි කෙනෙකුට මේක අඳුරන්න බෑ කියන්නේ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා කවුද කරන්නේ? ඌ අපි කරලා තියෙනවානේ. ඒකම පුළුවන් ද කරන්න. ඕකට සීල පිළිබඳව මෙච්චර යනවනේ රකබාරමිතා විශ්ව තියෙනවනේ. පිළිසිව කුසල ලැබලා තියෙනවනේ. සතුටක් පිළිබඳව එක්ස්පර්ට් සීලා තියෙනවනේ. ඒ තමාරුකම දීදී මේ සුමානයක් සිල්ලා කරගෙන මේ උපාසකමන කොහේ කොටයිද කියලා ඉතින් කරදර වෙන්න ගන්නවා. yes yes. යලුයි. ඈ? පූර්ව කෘත්‍යය විතරමයි මුළු ජීවිතේම ගත වෙන්නේ. පූර්ව කෘත්‍ය විතරයි වෙන මොනක්වත් කරන්නේ. පූර්ව කෘත්‍ය තමයි හතරම දාලා තියෙන්නේ. ඒක නිසා ඒක අර නොකරන වෙදකමට කෝසල් තෙල් කාලා 7යි 7යි ඕන වෙනවා වගේ. මම පුංචි දේවල් නෙමෙයි. මම ඔක්කොත් ඕනේ කියන්නේ ප්‍රෝජනයක්. මේ ප්‍රෝජනේ දැනගෙන කරනවා නම් ඒ වගේ වග වෙන්න පුළුවන්. කරපු එක හරියන්නේ කියලා. එහෙම නැත්නම් ඇහුවොත් මේ කරපු එක මොකක්ද ප්‍රෝජනේ කියලා. ඉතින් කරන්න ආලේ කරනවා නැත්නම් පින් පිටිස කොහොමද? මේක එහෙම එකක් නෙවෙයි බුදුජානක ආශ්‍රයයේ ප්‍රෝධිනයක් තියෙනවා මේක. ප්‍රෝධිනයක් අරලා කියලා දෙන්න. එනිසා විපස්සනා කරන කෙනෙක් උනත් බලන්න යමකට හිත යෙදුවා නම් යම අරමුණට අරමුණ මොකක්ද කියලා කියන්න බැරි නේද? බැලුවොත් පේනවා කියන මොකක්ද නිරෝධ වෙන කතාව. මූලික දෙයක් තියෙන යම දිහා බලුවොත් ඒක පේනවා. පේනවනම් කෙනෙකුට කියන්න පුළුවන් වෙන පේන ආනාපාන බලනවා නම් ආස්වාද වෙනවා ප්‍රසවාස වෙනවා කියලා අහන්නේ කර. සාධාරණ හරස් ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් බලනකොට මේ කේල් ගහ මේ පොල් ගහ කියලා කේල් ගහ පොල් ගහ තේරුම් ගන්න මේ අලකොළ මේ මියනකොළ කියලා දන්නේ නැත්නම් යන්න බෑ ගමනක් විතරක් ඒ දන්න චිත්තක්ෂණය කියලා කියන්නේ නිවනම කියලා හිතාගන්න වෙන මොකක් නැහැ කිසිම අඩුපාඩුවක් නැහැ එහෙම දන්නවනම් නිවන හා සමානම ගුණයක් ඒකේ තියෙනවා ඒ නිසා දවසකට එහෙම චිත්තක්ෂණ දෙක තුනක් හතරක් පහ හයක් කිසිම තත්ත්වයකට හිතෙන්නේ නැහැ මම සංසාරවල කොහෙලාද පිළිගත්තාම හිලක් සංසාරවල පූර්වස්තුතිය තමයි භාවනාවට කියලා කාර්යෙම කියලා භාවනාව පැයකාගයක් කරනවා පූර්වස්තුතිය කරන අනුගමනයක් කරලා ඉතින් ඒ පිළිගන්න හොඳ අම්මලට හිත හරිනේ අර නාමතුලෝම අරවල හත් කියලා ඊට පස්සේ ආයෙත් පිටිත් කරලා එහෙම කරේ නැත්නම් හිතක් අපිට දැන් කරනවා ඒක දැන් අර ඒක ඒක පොදුකම් කියලා. ගයිඩන්ස් ගයිඩන්ස් ඒකෙන් බොහෝම ලායට බොහෝම ලස්සනට ඇදලා බැලලා කියනකොට කට්ටියට බුද්ධි විල්ල කොහෙටත් බුදිය ගන්න පුළුවන් කපන්නේ. ඉතින් පොය දවසට ඒ ටික සිද්ධ වෙනවා. දැන් ඇත්තටම ඒක වුණත් දැන් ඒ දුරුමත් තියෙනවා. ඉස්සර ඕ පන්සල් වල එහෙමවත් තිබුණා. දැන් හැම වෙලාවෙම අඩුවන්නේ භාවනා කරනවා කියලා අඩුවන්නේ ගයිඩඩ් වෙච්ච සමතේ හරි. කිරුවේ නැත්තම් දැන් ඩායක යන්නේ නැහැ පන්සල්. ඉතින් හම්බුරු බෝඩ් ලැල්ලක් ගන්න ජාත්‍යන්තර විපස්සනා භාවනාවක් ගන්න කියලා කොහොම හරි ගහනවා. නැහල ගියේ කරගෙනලා එදා දවසට ඒ ගායනාව කරනවා. අනිතර ඒක යම් කිසි කියුණා කවුගේ අවුරුදු 40 අදලට තියෙනවා. යම් ප්‍රමාණයක් කවුරු වුණත් ඒකට පිළිමන ගැටි තියෙනවා. කොහොමද? මේ ලවුඩ් ස්පීකරෙන් තමයි කමටන්නේ. ඉතින් වෙන මොන කරන්නද ඇත්තට? මේ මාවට ඉතින් ඒකට අර මේ මිනිසුන් හරියට ඒ කටට කියලා කටපාඩම් කරලා කරලා ගියාට පස්සේ ඉතින් ඒක අනුගමනය කියෝ කියෝ ඉන්න එකත් යම් සුගුණයක් තියෙනවා. නමුත් මේ අතරමැද අනන්තවත් ඉන්න පුළුවන් ඇත්තම බුද්ධිය තියෙන අවශ්‍ය කෙනෙක් ඔක්කොටම යෝගී අර පොදු සැලකිලිදි කරන්න බෑ. ඒක තමන් දැනගෙන හොයාගෙන සැලකෙන තැනට යනවා කියන එක ධර්මතාවයක් එක්කදී උපනායන ශක්තියක්. Thank you. අකුසල කර්මවල භාවනා කරන කාලේ භාවනා දෙවිවන්න විපාක දෙන අවස්ථාවේදී ඒක පොඩක් විපාක දෙන අවස්ථාව විපාක දෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ හරි සාක්ෂි අදීමින් ලැබෙනවා හරි ඒ කියන්නේ හොඳ පැත්තද කතා කරන්නේ නරක පැත්තද හොඳ පැත්ත සාමාන්‍යයෙන් විශ්වාසයක් තියෙනවා සාමාන්‍යයෙන් ඉතින් ඒක කේන්ද්‍රේ බලලා කවදාක අපලකාරයක් තියෙනවා බණ භාවනාවේ ජීවිතයව මම දැනගන්න සමහරක් ඇති මේ භාවනාවේ ජීවිතය සාමාන්‍යයෙන් පරිලක්ෂණ දෙකක් අකුසල කර්ම විපාක දෙන අවස්ථාවක් ලැබෙන්නේ භාවනා කරනකොට ඒක පිළිසින නිසා ඒක ඇත්තක් කියලා පුළුවන් කියලා හිතනවා ඒකට කියනවා ලෝණ සූත්‍රය කියලා සූත්‍රයක් සර්වඥන්සේ දේශනා කරනවා. සර්වඥන්සේ කියනවා මේ වගේ දියතලියක් පීරිසක් වගේ එකක් කරන මේකට වතුර ටිකක් අරගෙන මේකට ලුණු කැටයක් දානවා. ඒ ලුණු කැටේ මේ වතුර ප්‍රේත සාපේක්ෂව රසයක් ගන්නවා. ඒ ලුණු කැටේ කියලා රංගනංගකට දැම්මට රංගනංගගේ වතුරේ ලුණු රසය ඉන්නේ නැහැ. මොකද මේ ලුණු කැටේට සාපේක්ෂව වතුර ප්‍රමාණය අඩු නිසා මේකේ ලුණු රසය වෙනසක් ඇති කරනවා. ඒ වගේ පොඩි කුසල් ප්‍රමාණයක් මැද තියෙන ලොකු අකුසලය උඩට කැපිලා පේනවා. සමුච්චි ඒ අකුසලයෙන් ගිහිලා විශාල කුසල් ප්‍රමාණයක දෙයකට ඇරියොත් නොගිනිය හැකි මට්ටමට යනවා. ඒක ලෝණ සූත්‍රයෙන් ලෝණ කියලා කියන්නේ ලුණු කියන නම. ඒක නිසා මේ සාපේක්ෂතාවාදය කතා කරන්නේ ඒ සිද්ධ වෙනවා නමුත් මේකට ඒක තේරෙන්නේ අරතරන් ලොකු බරට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය වෙහෙස කරගතියින් වගේ යනවා මිසක් ආර විශාල කර්ම ප්‍රතිසන්දනා වගේ කියන එකක් එන්නේ නැහැ. ඒ වගේම මේ සංකදම සූත්‍රයේදී ටිකක් විදෙන කාලෙට කියනවා. අර වගේ නෙවෙයි විදෙන කාලෙට කියනවා මේ සිද්ධාර්ථ රසවත්යේ කියන එක. සර්වඥාන්සේගේ ධර්ම සාකච්ඡා කරමින් ඉඳි නිකණ්ඨනාත පුත්ගේ ගෝලයක් වෙනවා. ඒ ධර්ම සාකච්ඡාව සම්බන්ධ. ඒ සර්වඥාන්සේ මනසට කරනවා මේ උපසමාගේ සාස්තුන් වහන්සේ මේ කාය දුක්ඛත් වාචික දුක්ඛත් මනෝ දුක්ඛත් ගැන කතා කරනවා. ඉක්මනින් කියන්නේ කියලා අනිවාර්යයෙන්ම අපේ බුදුරජාණන් කතා කරනවා අපිට මොකක්ද කියලා. ඒක කියනවා සතුන් මරන්න එපා. නැත්නම් ඒ කාණ්ඩෙම පායනවා. ඒ නිසා සතුන් මැරීම කරන්න එපා කියලා අපි හසුරුවන්නේ. මොකක් කරන්න එපා මොකක්ද කිව්වොත් අනිවාර්යයෙන්ම පායන මොකක් කරන්න එපා යමක් යමක් වැඩිපුර කිව්වොත් කියනවා අකාලට වෙනවා කියලා කියනවා බලවල මේ අපි බුද්ධහන් වල කියන දසකු සංකේ හේමන කියන ඒක නම්වත්තනන්සේ ඒකට මුදල් හින්ටකක් ගන්නවා ආනන්දහම වල කතා කරනවා ආනන්ද බුදු කවක සබයන් නැහැ ඒක උදින හැලෙන්න අපේ මරන්නේ නැහැ නේද වැඩි වැඩියෙන් කරන දේ තමයි අපාය යන්නේ නේද ඉතිරිලා ඉඳලා කවුරක් කරන සතුටට කවුරක් කරන හොරකම් කරන්නේ කවුරක් කරන සාමිච්ඡාචාරය කරන්නේ මේ නිසා මේ ඉවරවසේ ආරයට තේරෙනවා මේ කියමු දේ ගැළපෙලා නැහැ කියලා නෝ ඔබ කල්‍යක් ගන්න. එතනවාගේ මේ එපිසෝඩ් එක ඉවර ඊට පස්සේ සර්වඥන්ද කියනවා කලාතුරකින් ආනන්ද මේ ලෝකේ සර්වඥාන්සේ පහළ වෙනවා. සර්වඥාන්සේ මොහොම කතාවක් කියනවා. මොකක්ද කියන්නේ? සතුන් කරන්න එපා. සතුන් මෙරි වපුර කර්මය ඒක නිසා සතුන් නොමැරීමේ යෙදෙන්නේ. ඊට පස්සේ හොරකම් කරන්න එපා. හොරකම් කිරීම නරක වැඩක්. කෙරුවොත් නරකට යන නිසා දාන දීලා. මෙහෙම කියලා හැම එකටම පොසිටිව් එකක් දෙන්න. ඒක කරන්න එපා කරන්න එපා කියන කියන්නේ අපාය යනවා කියන සාප කරන්න නෙමෙයි. ඒ මනසට ඒක සංවිධිය බාර කරලා අතු මරණ වෙනකොට අපේ දීපා. පොරක් නිතර දාන දීපා. කාමීච්ඡාරයක නිතර මිනිසුන්ට ප්‍රේම කරපන් කියන්නේ. මම සමසිත ඇති කරපන්. මුරු කියලා පයින් දෙන්නේ මෙහෙම කරපන් කියලා. ඉතින් මෙහෙම කෙරුවට පස්සේ දැන් ਸਰවඥාන්සේ පොසිටිව් තීසිස් එකක් දෙනවානේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් හතුම් මරමර ඉඳලා ඒ හතුම් මැරීමට වැඩිය හොඳයි මම කරපුවව තිබිච්චාවයි මම ඊට පස්සේ අබේ දාන දෙනවායි කියලා ඒ මනුස්සයා ගිහිල්ලා ඒ පැත්තට කටයුතු කරව කවුරු කිව්වොත් මේ හතුම් මැරීමේ විරුද්ධ පක්ෂය තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. ඒ මනුස්සයා ඒ හතුම් මැරපිටේ නෑ. අශෝක රජු ගන්නවා වගේ අනිත් පැත්ත යනවනේ සමානව කාලිංග යුද්ධයෙන් කලකිරුණාට පස්සේ අනිත් පැත්තට ගියා. ගියා වගේ කියලා මෛත්‍රී කෙරුවොත් ඒ මනුස්සයා දවසක සම්පූර්ණ මෛත්‍රී භාවනා කරලා සුඛිය ධානය කියලා ලෝකයේ සීල සත්‍යයන් කෙරේ මෛත්‍රී වඩන ගන්න කියන කර්මයන්ට අර අකුසල කර්ම නැති වෙනවා. අර කරපු ඒක ඩයලොග් වෙලා ලුණන සූත්‍රයෙන් තමයි ගන්න දෙන්නේ. එතකොට මේකට කොටේෂන්. ඒක නිවලා කියනවා. ඒක එහෙම වුණාට ලෝකේ යම් කෙනෙක් සත්‍ය ප්‍රෝ කපායතනෙන් අතුම්මනක් හොඳ නැහැ කියන එක හිතේ හිත හිතියොත් එක සතන රොතු අපාය යන්නේක යනවා කියන්නේ. හරි ඒක නැවත නැවත සීල් කරන නිසා. අපි කරන්නේ අන්නේ කරා. අපි කරන්නේ නැති කරු පුංචි වැරද්ද නැවත නැවත සීල් කරලා ඒකේ ভাইබ්‍රේෂන් එක දෙනවා. නිතරම හිතට කිංකිණි නාදෙ දෙන්නේ ඔබ මෙහෙම එකෙක් ඔබ මෙහෙම එකෙක් කියලා. ඒ වෙනුවට බුද්ධ ශාසනය කියලා කියන්නේ ඒකට කම්පන්සේෂන් එකක්. ඒකට කල යුත්තක් තියෙනවා. අන්නේ කල යුත්ත කරපන්. මේකෙන් බය ඇති කරගන්න. ඊට පස්සේ ඕක කතා කරන්න වැඩක් නෑ. ඒක නාස්තිකයි. ඉතින් ඒ සූත්‍රෙදි හොඳට පෙන්නනවා පවක් කරා අපාය යන්නේ භව සමාදන් වුණොත් තමයි. නැවත නැවත පව ගැන කතා කරලා හිටියොත්. ඒ වෙනුවට බුදුහාමුදුරු දීලා තියෙන මේ පව කරපුණාට මෙන්න මේකෙන් කම්පන්සේට් කරනවා. මේ මේ මේ බඳු බුදල කියවපන්. ඊට පස්සේ සතුන්ට අබේ දීපන්. දාන දීපන්. දාන දීනකොට ඉතින් නතර වෙනවා. සීලයට ඵලයක්. සමාජයට ඵලයක්. ආනේ උඩ හම් වෙනවා අර කිව්වා සමාන බරපතල ඒක පිළියම් කරන ක්‍රමේ එදාට අර අකුසල කර්මේ නිකන් හඳ ඉරපාය හඳපාය වෙලාවේ තරුවක් වගේ. අඩු කරන්න පුළුවන්. ජීවිතයක ජීවිතයක් ඇතුළත ඒ ආකල්ප වෙනස් කිරීමක් කරන්නේ. ඒක බොරෝජිනේ නම කරා කරන්නේ. පින්කකා සද්ධාවතකා මතු බුද්ධ සාසනය සඳහනේ මේ ජීවිතේ කරන්නේ. ස්වාමීන් වහන්සේ මේ විචාරණ සංවාදයක් නෙවෙයි විචාරණයක් කියලා ඒක ඒකෝද දැන් ඒ විදිහට තමයි කාර්යය අර වගේ උදාහරණයක් තමයි විචාරණයක් කියනවා මේක ආයේ කියනවා මේක හරි විද්‍යාත්මක ක්‍රියාවක් කියනවා කියලා වහන්සේ ඒක මනසේ තියෙනවා ඒ කියන්නේ කාමද කියන උත්සාහ කරනවාදයක් නෙවෙයි උත්සාහවාදයක්. නෑ බුද්ධ ආගම නියත ගතික වාදයක් නෙවෙයි නියත ගතික කියන්නේ සියල්ලම කර්මයෙන් විස්තර කරන එක කියනවා නියත ගතික කියලා. එහෙම එකක් නැහැ. 125ක් කර්ම. කර්මය, චිත්තය, උතුද, ආහාරද කියලා අඩු ගන්න හේතු හතරක් තියෙනවා ඕනම විදිහට. සියල්ල කර්මයේ තුලින් විස්තර කරනවා සංගරගත්තොත් ඒක නියත ගතික වෙනවා. ඔය මම හිතන්නේ ඒක හිටපු පූර්ණ කස්සපගේ වාදයට. මනක් කියන මෙලෙසම. ඔබට ඒ මනක්ම නැහැ. ඒක මම කියන්නේ මේකට ප්‍රතිඵල මේක ප්‍රතිඵල හැම කර්මයෙන් කර්මයෙන් කර්මයට හැමිනි හැමිනි හැමිනි හැමිනි යනවා. කියන කර්මයේ කර්මයෙන් මේක ඉවරයි වෙනවා කියලා ගන්න එක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි මිත්‍යා දෘෂ්ටිය නැවත නැවත සංස්කාරයක් පිළිබඳ. right එවනම් ඉතින් විශ්චක් කරමු දැන් ඉතින් ප්‍රශ්න ආය නැහැ කියන්නේ. පින්න පිළ කාඩක් තුන් පැමිණීමේ ඥාතින් ශික්ෂීපත් කර ගැනීමෙන් සාපේ අපගේ ආත්මනාවිත කර